මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලස්ස ගුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න ආරච්චිල මගේ මස්සිනා කෙනෙක් වුණාට මං ඇත්ත කියන්න එපෑය. මිනිහා නම්බු කරන්ට බැරි තකතිරු වැඩ කරනවා. ඒ කියන්නේ දැන් ඒ වෙදරාළගේ ගෙදර හිටිය මිනිහට ලියන තානාන්තරේ දිලිලා වල්ගේ පාද ගත්තා. මොනවා? මං හිතුවේ ඒ මිනිහා වෙදරාළහාමිගේ වැඩකාරයෙක් කියලා. ඌ වැඩකාරකමට තමයි ආරච්චිල ගෙදරම නවත්තගෙන හිටියේ. එහෙම හිටිය කාලේ ආරච්චිලගේ පපුව හිර වෙලා මැරෙන්න ගියා. ඔය කියන්නේ heart attack හැදුනද? අන්න හරි. ඉතින් ඒ අවවස්සේ බූතලේ බලා ගන්ටයි රාජකාරි වැඩ කරව ගන්ටයි ඔය වැඩකාරයා පංගාත්තු කරගත්තා. ඒ කාලෙම මං කීවා මස්සිනා ඔය වගකීම් දෙන්න එපා දුම්මර ඉඳලා ආපු ගැටේකට ඕවා සේරම බය නැතුව බාර දෙන්න මගේ කොළඹ ඉන්න සිරිමල් පුතාට කියලා. ආරච්චි මහත්තයා ඒකට කැමති වුණේ නැද්ද? ඒක තව ප්‍රශ්නයක්. ආරච්චිලා කැමති වුණත් ඒකට හරස් කැපුවේ කවුද? හ්ම් ආරච්චිලගේ මායියා. මට දැනගන්න ඕන මුදලාලියේ වැඩට ගත්තයි කියන මිනිහා යමක් ඉගෙනගත්තු කෙනෙක්ද නැත්නම් මේකනේ උනේ නාමෙලා නාමෙලා දේහාදයගේ නම <laughs> නාමෙල් කියලත් කියනවා නාම්බා කියලයි පැලැස්සේ මිනිස්සු කියන්නේ ඌ කොල්ලා කාලේ මේ මුවන් පැලැස්සේ ඉස්කෝලේට ආව ඉගෙන ගන්න ඊට පස්සේ විභාග සේරම පාස් කරගෙන ගිහින් AB කියන විභාගෙනුත් ඌ පාස් වෙලා ABද BAද BA පාස් කෙරුවා නම් හොඳ දැනීමක් ඇතිනේ මිනිහට. ඒ දැනීම ගැන නම් මන් දන්නේ නමුත් මේ මහා ඉස්කෝලේ ලොක්කා මිනිහට ලොකු තැනක් දීලා ළමයින්ට උගන්වන්නට හදලා දුන්නා. ඒ කියන්නේ ඒ නාමල් ගුරුවරයෙක්ද? ඒ වුණාට ඊට වඩා මගේ සිරිමල් පුතා ඉංග්‍රීසිත් ඉගෙන ගත්තා. හ්ම්. ඒරොප්පෙටත් ගියා සුමාන දෙකකට මම මේ කල්පනා කරන්නේ මේ නාමෙල්ලෝ වැඩකාරයෙක් කියලා හිතාගෙන කෑ ගහපු එක ගැනයි මුදලාලි. ඒක ලොකු වැරදීමක් මට. මට හිතෙනවා ආපහු ගිහින් නාමෙල්ගෙන් සමාවිල්ලන්ට. මොකක්? ඒ දුම්බරයාගෙන් සමාවිල්ලන්ට යනවා? මෙන්නයාගේ කතාව මං කියලා ඉවර නෑ. මොකද කියන්නේ? ඒතුරු හරියට කියන්ටද නැතිනම් උගෙන් සමාවිල්ලන්ට අහපව් යනවාද? නෑ නෑ නෑ මුදලාලි. මුදලාලිගේ කතාව කියන්ටකෝ. මම මේ කියන්නේ ඔය මහත්තයා වගේ වැදගත් ඉලන්දාරියෙකුට පෙනෙන්නේ නැති පැත්තක් ගැන කියලා දෙන්න. හැබැයි මට එකක් ඔය මනමාල මහත්තයා පොරොන්දු වෙනවා නම් විතරයි ඊටු කතාව මං කියන්නේ. මං ඕනම එකක් පුරුදු වෙනවා. එහෙගේ කතාව මම විවාහ කරගන්න ඉන්න බිසෝ මැනිකට සම්බන්ධ නම් ඇයි මං ඒක නාහන්නේ? නැතුව වෙන කවුරු ගැනද මම මේ කියාන යන්නේ? බිසෝ එන්නේ කතාවේ අගටයි. තේරුණාද? එහෙමයි ඉතින්. ඒ නාමල් ගුරුවරයෙක් වෙලා මේ පැලැස්ස ඉස්කෝලේ උගන්වපු කාලේ බිසෝත් නාමල්ගෙන් ඉගෙන ගත්තද? ඒපගාස්ත්‍රය විතර නෙවෙයි ඉගෙනගෙන තියෙන්නේ. හැබැයි මහත්තයෝ මම මේ කියාපු දේවලින් එකම එක මංචාඩියක්වත් ආරච්චිලට හරි වෙන කාට හරි කිව්වොත් නේද? ඈ? ඇයි කල්පනා? කොහෙත්ම නෑ මුදලාලි. මං කාටවත්ම කියන්නේ නෑ. නමුත් මට මේක තේරුම් ගන්නට බැරි ඇයි ආරච්චි මහත්තයා ඒ නාමයට තැන දුන්නේ කියලායි. <laughs> ඒකට තුන් හතර දිනේ පන්දන් ඇල්ලුවා. ඉස්කෝලේ ලොක්කා. වෙදරාලහ. ආරච්චිලගේ අඹුව නොහොත් අඬුව. ඊළඟ එක්කෙනා තමයි මේ මහත්තයා කරේ එල්ල ගන්නට යන ඔය බිසෝ කෙල්ල. බිසෝ කොහොමද පැටළුනේ? ඒ නාමනී බිසෝයි දෙන්න අතරේ මොකද්ද තිබ්බ සම්බන්ධය? <laughs> හොඳ හොඳ නාටකම් එළිවෙන ජාමෙදි කිව්ව වගේ මේ කතාවේ හොඳ හරිය කියන්ට මට දැන් වෙලාව මදි. නමුත් පින් සිද්ධ වෙයි. මම මේ කියාපු දේවලින් එක වචන මාත්‍රාවක්වත් පිටට එලිදරව් කරන්නට නම් එපා වූ. හ්ම් කොහෙත්ම බය වෙන්න එපා ඒ ගැන. මුදලාලි මං අද ආපහු දිගමඩුල්ලට යන්නේ නැහැ. මේ මගේ යාළුවෙක් ඉන්නවා. අද මං එහෙ ඉඳලා මේ පරස්තාව කරගන්නවද නැද්ද කියලා තීරණය කරගන්නම ඕනේ. හ්ම්. එහෙනම් ඒකට ඕන කරන අනික් ආරංචි මාත්‍රාවල් සේරම මම හිත කියලා දෙන්න. දැන් යන දිහාට ගෙහුම් රෑ කරේ එනවා. මේ මගේ ගෙදරටම. යාළුවගේ ගෙදර නවතින්න එපා. මිනිහා යනවා. මං හිතන්නේ මං කොහොම හරි මේ මගුල කැඩුවා කියලා. මොලේ තියෙන මිනිහෙක් නම් ඒ කියාපු ටික ඇති බිසෝව හිතෙන් සදාටම හක් කරගන්න. එහෙම වුණොත් සිරිමල්ගේ වාසනාව. Thank you. ගියා දන්නවද වැඩක්? ආ මොකද්ද? ආයේ තෝරු පැන්නද? නෑ නෑ. ඒක කියන්නත් මට මා මොකද්ද වගේ. ඒක ඔයා කියන්න. නෑ ඒක ඔයාගේ කතාවක් බිසෝ. මම මොකටද අනුන්ගේ කතාවක් මගේ කියලා කියන්නේ? ආහා. මං හිතුවේ දැන් ඔයයි මායි අතරේ ඇති කතා බහ සේරම අපේ කියලායි. <laughs> ඒක වෙන්නේ අප වටා තියෙන තහංචි අනපනත් වාද බේද ගැළපෙන නොගැළපෙන වැඩකඩලු සේරම නැති කරපු දවසකයි. හේ වෙනකල් ඔයා මගේ කියන්ටවත් ඔයාගේ ජීවිතයට බලපාන බාහිර දේවල් මගේ අපේ කියන්ටවත් මට බෑ තේරුණාද? තාමත් මම මේ බලුකෝ කවලාවෙන ගම බලා ඉන්නවා මේ. බිසෝ මට කියන්න ගිය කතාව කියනකල් මං ඒක ඉල්ලා අස් කරගන්නවා සීයේ. ඒක මම වෙන දවසක කියන්නම්. ඒක මන් නැති දවසක කියයි වෙද සීයේ. මොකක් නුමුත් සිද්ධියක් වෙලා තියෙනවා මං පිට වෙලා හිටපු වෙලාවේ. නෑ නෑ බය වෙන්න කාරි නෑ ඒක මට කියන්න. මේ මං යන්න මේ කුක්කා ආවේ ගැට ගහලා ඉන්න. අන්න දැක්කද? සීයාගේ හිත හොඳ නෑ. අපි ඒ කතාව වසන් කෙරුවට. අපි කියන්නේ මම නෙවෙයිනේ ඒක කියන්න ගිහින් ගිලගත්තේ. ඒ කියන්නේ ඔයාගේ හිත තාමත් තියෙන්නේ වැට උඩ. මේ මගේ පැත්තට වඩා දිගා මඬුල්ල පැත්ත හොඳයි කියලා හිතනවා ඇති මම හිතන්නේ. ඔය ආසත මං හඳනෝ බලන්න. අපෝ නෑ නෑ නෑ කොහෙත්ම නෑ. ඔය ඇත්තමද? ඇත්ත මිසක් බොරුවක් නෙවෙයි. මේ මේ ඔන්න කඳුළු බිඳු දෙකක් විතර පිට වුණා. ඇති ඇති ඇති. අන්න විදසීයා කුක්ක ගැට ගහලා මෑට එනවා. ඔය නවත්ත ගන්න නැදිද? ඇයි උන්ට ඒ කතාව කියන්න බැරි? ඔය අතික පටන් ගන්නට ඊට පස්සේ මං කියන්නම්. ආ හරි හරි හරි හරි. ඔන්න මං පටන් ගන්නවා එහෙනම් ඈ. මේ මේ බෙදසීයා හතර කෝරළේට ගියදා කවුද මිනිහෙක් ඇවිත් මේ ගේට්ටුව ගාව හිටගෙන බොහොම මාන්සි ගත්ත මේ ගේට්ටුව ඇරවගෙන ඇතුළට එන්න. හ්ම් මිනිහා ලෙඩද? <laughs> ලෙඩෙක් නෙවෙයි නං ලෙඩ දාන්න ආපු මිනිහෙක් කියලායි මං හිතුවේ. <laughs> අර එහා වංගුවේ නවත්තගෙන හිටියා මුදියන්සේගේ අර තල්ලුපෝඩ් කියන පරණ කාර් එක. ආදි ආදි. ඉතින් ඒ හින්දා මම මේ ගේට්ටුව ඇරියෙම නෑ. මේ මේ වෙන කවුද හිටියේ නා මේ වෙලාවේ? ඉස්කෝලේ නැන්දයි අපි දෙන්නයි විතරයි සීයේ. හ්ම්. ඉතින් ඒ මිනිස්සයාගෙන් ඇහුවේ නැද්ද මොකටද ආවේ කියලා? <laughs> නෑ වෙද සීයේ. අර මේ ඉංග්‍රීසි ගියමනක් තියෙනවා හංගාගෙන හිටිය බලලෙක් මල්ලෙන් එළියට අහම්බෙන් පැන්න වගේ කියලා. ඒක ආදි නාමේ. මෙහෙත් එහෙම වුවත් නොයෙකුත් උපහැරන තියෙනවා. හොරාට කලින් කෙහෙල් කන වැට පැන්නා වගේ කියනවා ඈ තව කියනවා මෙන්නේ පූල් හොරා කරෙන් දැනේ කියලා ඒ වගේ ඒවා මේ බිසෝ නිකන් කාලේ නාස්ති නොකර ඔයාම කියන්ට යාවේ කවුද කියලා ඇයි ඔයාට කට නැද්ද ඒක කියන්න කට තිබ්බ පළියට මම නෙවෙයි අනුන්ගේ දේවල් හොයන්නේ කියන්නේ ඔය ආයෙමත් තමන් කියනවා අපේ කියන වචනේ කියන්න බයයි මං යනවා 100ට කැම ටික කලබල වෙන්න ඕනේ නෑ බිසෝ මේ මට මගේ කැමත වඩා වටිනවා මේ මොකද්ද සිද්ධ වුනේ කියලා දැනගන්න දැන් කියන්නකෝ කවුද ආවේ මොකටද ආවේ මොනවද සිද්ධ වුනේ කියලා දැන්වත් කියන්නකෝ කතාව හ්ම් හ්ම් හ්ම් ඇයි මං කිව්වේ මුල හරිය ඉතින් ඊටු ටික ඔයාම කියන්නකෝ බිසෝ <laughs> ඔන්න මෙසීයේ ආව් ගිය සඳුද බල්ලා බුරන්න පටන් ගත්තා. ආදි ආදි. <laughs> බල්ලා ඇටි කුකුලටත් බුරනවා. <laughs> ඔය ඉති. නමුත් එදා බිරුවේ 아무තු විදිහකට. අලුත් 아무තු කෙනෙකුට බුරන හැටියට ඌ බිරුවා. බලන්න සීයේ. මෙයා ඒ කතාව කියන්නෙත් නෑ. මට කියන්න ඉඩ දෙන්නෙත් නෑ. ආදි ආදි ආදි ආදි. ඒ ආපු මනුස්සයා කොයි විදිහ කෙනෙක්ද කියලා බැලුවේ නැද්ද? බලන්නේ කොහමද? ඒ මනුස්සයා හිටියේ ගේට්ටුවෙන් පිටනිසියේ. හ්ම් හ්ම් හ්ම්. හරි කියමුකෝ. එතකොට මේ මේ නාමෙල්ට තිබුණානේ ඉස්සරහට ගිහිල්ලා නෑ මම එළියට බහිනකොටවත් බිසෝ එදා කැමතුන් නැහැ. මගේ අතේ එල්ලුණා. මම බය වුණේ මෙයාව කලින් පැහැරගෙන ගිය හොරුන්ගෙන් එකෙක්වත් ඇවිල්ලාද කියලා. ආව් ආව් ආව් එහෙම හිතන්නේ කතාදාරන. ඇයි ඉතින් මේ හොරු තාක්කදී මං කොල්ල කන්න පිස්සු මිනිස්සු જાතියක් ඉන්නවන්නේ. අහිංසක උදවියට කරදර කරන කලියුග කාලයක් ළමයිනේ මේ. හරි හරි හරි. ඉතින් ඒ ආපු මේ මොනවද මුලින්ම කිව්වේ? ඔන්න ඉතින් මෙයා ගේට්ටු අරින්නේ නැතුව ඉන්නකොට ආව ඒ මිනිහට හොඳටම තරහගින් මෙහාට බැන්න. හ්ම් හැබැයි දැන් මේ මොනවා කියලාද බැන්නේ? ඕයි බාස්ලු නෑ. අරිනවා මේ ගේට්ටුව. මං කවුද කියලා දන්නවද බාස්? මං ආවේ ආරච්චි මාමන්ඩගේ දූ බිසෝමුණ ගහින්ටයි කියලා කිව්වා. හෝ හෝ හෝ හෝ හෝ හරි හරි හරි හරි. දැන් මට තේරුණා අය අමුත්ත කවුද කියන්නේ. ඒ තමයි අර දිගමඩුල්ලේ ඉලන්දාරියා. හරි. මිනිහා එහෙම කෑ ගැව්වේ තව මිනිහෙක්ගේ කතාවට කියලා හිතනවද වෙදසියා? ම්ම් කවුද තව මිනිහා කියන එකයි පුරස්නේ නාමය. එන කවුද සීයේ? මුදියා මාම මිස ඇයි මේ මිනිස්සු අපිට පාඩුවේ ඉඳ ඉඩ දෙන්නේ නැත්තේ? මේ මේ මේ මුදියා හැබැයිද නාමේ. ඈ නාමේ. මං හිතනවා මුදියා කියලා. මුදියාංශගේ කාර්යකේ සත්‍ය මට ඇහුණා වෙදසියේ. හරි හරි හරි. සමහර කාර්වල සද්දෙන් මට කියන්න පුළුවන් ඒ කාගේ කාර් එකේ සද්දෙද කියලා. ඒත් ඒක හරියටම කියන්නත් බෑ. හ්ම්. හරි. ඉතින් ඊට පස්සේ මොකද්ද වුනේ? මට කේන්ති මෙයාට බැන්න එකටයි. නෑ නෑ මට බැන්නේ නෑ මේ මනමාලයා. මොකද නැත්තේ? දැන් ඔයාට බාස් කියලා කීවේ? මෙයා බාස් කෙනෙක් නෙවෙයි. <laughs> මේ මේකයි උනේ සීයේ. ඔව් ඔව්. ඒ මිනිහා ගේට්ටුවට තොරතූංචියක් නැතුව ගහනකොට බිසෝ මට එළියට යන්න එපා කියද්දිත් මම මිදුලට පැන්නා. කමිසයක්වත් නැතුව මං ගණන් වගේක් හදාදා හිටියේ. ඉතින් ගේට්ටුවට ගහපු හින්දා මං පැන්සලත් කනේ ගහගෙන මිදුලට පැන්නේ. හරිනේ. පැන්සල කනේ ගහගෙන හිටියා. ඒ නිසා නාමෙල්ට වඩු බාස් කියන්න ඇත්තේ මනුස්සයා. <laughs> මොකද බිසෝ වඩු බාසුන් ඇහැලා නරක උදවිය නෙවෙයි. හ්ම්? උන් ඇහැලා නැති වෙන්න අපිට මේ ගෙවල්, මේ දොර ජනෙල් කවුද හදලා දෙන්නේ? ඈ? එහෙන්දා මේ නාමෙල්ට වඩු බාස් කිව්වම කලබල වෙන්න ඕනේ නැහැ. හ්ම්? හරි. හා හා හරි හරි. හොඳයි ඊට පස්සේ මන්දමාලයා කොහාටද ගියේ? මනමාලයට කේන්ති ගියේ මං දුවල ඇවිත් ගේට්ටු ඇරියේ නැති හින්දාම නෙවෙයි. එහෙනම් මම මිනිහා කවුද කියලා ගණන් ගන්න නැතුව හිටියා. අන්න ඒකයි මිනිහට කේන්ති කිව්වේ. <laughs> ඔව් නාමේ. එහෙම දෙවෙන්ට ඉඩ තියෙනවා. හැම කෙනෙක්ම කැමති තමන් හොඳ වැඩගත් පිළිගත් ලොකු තැනක් දරන. එහෙම නැත්නම් ලෝකේ ගුගේ නෑයේ. ඒත් නැත්තම් ලොකු පෙළපතකට සම්බන්ධ කෙනෙක් කියලා සමාජයේ ඉන්න අනික් අයට පෙන්නන්න. <laughs> ඒ වුණාට ඉතින් ඒක නිකම් මේ මේ මේ පුහු හැංගීමක් විතරයි. <laughs> එහෙම නේද නාමල්? හ්ම්. සත්‍යකින්ම. අපි කවුරුත් මේ ලෝකේ ජීවත් වෙන්නේ බොහොම කෙටි කාලයක්. ඒ කෙටි කාලෙදි අපි නොයෙකුත් වාද බේද කුස් පහත් වැදගත් නොවැදගත් හරියට හරි හරියට හරි ඔය සේරම කොලන් අතලා අන්තිමට මොකද වෙන්නේ හ්ම් කවදා හරි ඒ ඔක්කොම මේ මහ පොළොවට පොහොර කරලා නොපෙනී යනවා අම්ම කවුද යනවා මේ කාගේ කාර්යකේ සද්දද ඒ ඇහෙන්නේ නාමෙල් හ්ම් ඔව් ඒකනම් අමුතු කාර්යයක් වගේ තෙල් පිච්චෙන ගඳකුත් එනවා. එලක. ඔය කාර්ක මීට කලිනුත් දවසක ආවා. මං වාට කිව්ව මතක නැද්ද? <laughs> හරි හරි මතකයි. ඔය කාර්කේ ආපු ඉලන්දාරියට නේද මේ පැණිදොඩම් වීදුරක් හදලා දුන්නයි කිව්වේ. ඈ? මං යනවා සීයේ. සීයේ යනවා. <laughs> මේ මේ ඕමින්ට මාත් එනවා කුසියට. ඒ බුරම්පි බුරම්පි ඇති ඇති ඇති ඇති බිසුවා. හ්ම් යන්දයි කීවේ කුඩුවට. හ්ම් යන්න යන්න කුඩුවට. මේ මුවන් පැලසේ වෙදරාල නේද? තමුන්නාංශ මුණ ගැහෙන්න මම මීට කලිනුත් ආවා. ඒත් අද තමයි දැක්කේ. <coughs> මේ කොහේ කවුද? ආ මේ මේ බේඩ් ගන්න දාවේ. ලෙඩෙක්ද? එහෙම නැත්තම් මේ මේ මේ මං දිගමඩුල්ලේ අටුවේ ගෙදර සුන්දරසේන මගේ මාමණ්ඩි තමයි මුවන් පැලැස්සේ ආරච්චි වසම දරන ගම්මුලා දෑනිය. ඒ මාමණ්ඩි මට මෙහාට එන්න කීවේ. එන්ට කියහපු කාරණාව මොකද්ද කියලා කිව්වනම් වඩා හොඳයි නේද? ඒත් මං කොහොමද ඒක කෙලින්ම කියන්නේ? හ්ම්. ඇයි ඔය කල්පනා කරන්නේ? ඈ? මම මේ බෙහෙතක් හදන ගමන් එළියට ආවේ. මේ මේ වැඩි වෙලාවක් මට බෑ මිඩංගු කරන්න ඔය වෙනුවේ. මං ආවේ ඒ මාමණ්ඩි කීවා බිසෝමණික අසනීප වෙලා වෙදරාළහාමිගේ මේ වෙදගෙදරම නැවතිලා ප්‍රතිකාර ගන්නවයි කියලා. මම මේ ආවේ ඈ බලලයන්ටයි ආයිබුවා. මාත්‍යා මේ මේක ඉස්පිරිතාලයක් නෙවෙයි. මේ වෙදමැදුරේ කවුරු හරි නැවතිලා ප්‍රතිකාර ගන්න කාල සීමාවේදී ඒ රෝගියාගේ එහෙම නැත්නම් රෝගියාගේ අම්මට තාත්තට සහෝදර සහෝදරියකුට හැරෙන්න වෙන කිසිම කෙනෙක් එනවට බලනවට මං කැමති නෑ ඕන්. මං ඒකට ඉඩ දෙන්නෙත් නෑ. ඒ කියන්නේ බිසෝගේ අනාගත ස්වාමි පුරුෂයාවෙන්ට ඉන්න මේ මටවත් ඒත් මං ඉඩ දෙන්නේ නෑ ඕන්න. තරහ වෙන්න කාරි නෑ. මේක මේ මගේ වෛද්‍ය වෘත්තියේ හැටි. එහෙම තමයි. මේක යකාගේ වැඩක් නේ. මම මොකද්ද කිව්වේ? නෑ මං කීවේ වැරදි වැඩක් නේද මේක? හා? අනිත් කාරණාව මොකද්ද බිසෝට හැදිලා තියෙන ලෙඩේ? ඒක බෝ වෙන ලෙඩක්ද? නෑ. ඔය වෛද්‍යවරයෙක්ද ලෙඩ රෝගවල නම අහන්නේ? ඈ? නම කිව්වා මේ නමට බෙහෙත් දෙන්න දාවේ මේ. නෑ නෑ නෑ. මං වෛද්‍යවරයෙක් නෙමෙයි. නමුත් මං දන්නව ලෙඩ රෝගවල නම්. ආ හොඳයි. මං කියන්නම්කෝ නම. හැදිලා තියෙන්නේ අසංකීර්ණ ප්‍රාදුර්භූත ව්‍යාධි. අපුයි අපුයි. මං ඒ ගැන අහලවත් නැහැ. මං හිතුවේ එයාට මේ මොකක් හරි බෝ වෙන රෝගයක් හැදිලා ඇති කියලා. ඒකද දැනගන්න ඕන. හොඳයි. ඈට සංක්‍රමණික නොහොත් කෙනෙකුගෙන් කෙනෙකුට බෝ වෙන රෝගයක් නම් ඔය මොකද කරන්නේ? ඈ එහෙම බෝ වෙන ලෙඩ රෝග හුඟක් තියෙනවා. <laughs> මේ පංගුවක් රෝග වැළඳිච්ච ලෙඩුන්ගේ ප්‍රාශ්වාස ඒ කියන්නේ පිට කරන හුස්ම ආශ්වාස කළත් අනිත් මිනිහට ඒක බෝ වෙනවා. මේ මිනිහ මාව බය ගන්නන්ට දහදන්නේ. එතකොට තවත් සමහර රෝග තියෙනවා. මේ ඇහුනද විතරලා හම්බේ. බිසෝට හැදිලා තියෙන්නේ ඒ වගේ භයානක බෝ වෙන රෝගයක් නම් මේ වෙදගෙදර තියාගෙන ඉන්නවට වඩා හොඳයි නේද කොළඹ හරි නුවර හරි තියෙන ලොකු තැනකට ඇරලා ඉක්මනට සනීප කරන එක. එක්මත් නැත කිව්වා. කාටද ඉක්මනට සනීප කරගන්න ඕන? ඈ? ඔහෙටද නැත්තම් මේ මේ මේ. ඔව්. මට ඕන බිසෝ මැනික ඉක්මනට සනීප කරගෙන අපි දෙන්නගේ විවාහ මංගල්‍ය බොහොම ඉහලින් කරලා දිගමඩුල්ලේ මිනිසුන්ට පෙන්නන්නට. ඈ ඇයි මිනිසුන්ට පෙන්වන්න ලොකු මගුලක් ගන්නට යන්නේ? මං ඒ විස්තරේ කියන්නම්. කරුණා කරලා මේ ගේට්ටු වරින්ට මට ඕනේ බිසෝව ආන් අර ජනේලෙන් හරි ඩිංගිත්තක් දැකලා කියලා යන්න. අර අර කවුද ඒ කාමරේ අර ඉන්න මිනිහා? අරින්ටකෝ මේ ගේට්ටුව. නෑ නෑ නෑ ගේට්ටුව අරින්නේ නෑ බල්ලා පණි. හ්ම් මෙයා නෝ ඊළඳාරේ. ඔය මහා ලොකු අසහනයකින් පැලෙන කෙනෙක් බව මට පේනවා. ඔයගේ ඔය අසංවර කායික මානසික විපර්යාසය මට තේරෙනවා. ඒ හින්දා දැන් යන්න හොඳයි ගෙදෙට්ට. මං කිලිම යනවා ආරච්චි මාම හොයාගෙන. මේක ලොකු වැරදි වැඩක් වෙදරාල. වෙදරාලු නැහැ. නෑ මා ගැන තරහ වෙන්න ඕන නෑ රාල කීවාට. <laughs> ගාල කීවත් ආලාමි කීවත් ඒ දෙකම එකයි ලන්දාරියා ඈ දැන් යන්න හොඳයි මම යන්න නමුත් මං ආපහු එන්නේ මගේ නීතිඥයා එක්කයි ඒ ලන්දාරියා ඇයි ඇයි ඇයි සී මාව කවුරු කියලා හිතාගෙනද බය කරන්නේ මේ කොහේ මනමාලියා ඈ <laughs> එයා යනවා එයාගේ නීතිඥයා එක්ක එන්න. <laughs> හානි ඇයි? <laughs> මේකද මම ගේට්ටුව ඇරලා මිනිහ ඇතුළට ගත්තේ නැති හින්දා වෙන්න ඇති. හ්ම් මම මේ කල්පනා කරන්නේ නාමෙල් විසෝගේ අනාගතයට වග කියන්න එන වැදගත් මනමාලයා කොය හාද යනා ඒ කියන්නේ බිසෝ විතරක් නෙවෙයි. ආරච්චිලයි ලොකුයි දෙන්නත් වග කියන්න ඕන. ඒ ඒ මං ජීවත් වෙන්නේ. අද මුවන් පැලස්සේ රඟපෑම් සුජීව මානගේ උලපනේ ගුණසේකර කමල් දේශප්‍රිය රත්නා ලාල්නී ජයකොඩි සහ රෝහණ සිරිවර්ධන. නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල්. කලාසූරි මුදලි නායක සෝමරත්නයන් ලියන මුවන් පැලැස්ස. නිෂ්පාදනය නන්දා ජයමාන්න.